දේශකයාණන් වහන්සේ පොල්ගහවෙල පුතුහැර අල්ගම ශ්‍රී සංඝරාජ රාජමහා විහාරාධිකාරී පොල්ගහවෙල පුතුහැර මහපිටිය ශ්‍රී සරණංකර සංඝරාජ මහාවිද්‍යාලයේ ආචාර්ය ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය මයිලෑවේ නාරද ස්වාමීන්ද්‍රයන් වහන්සේ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 වත්තං යානං මාලා ගන්ධ විලේපනං සේයාව සත පදීපේයං සෝයං දේති තං පච්චාසින් සති තස්ස සුතං හෝති තාවතින් සා දේවා යාමා දේවා තුසිතා දේවා නිම්මාන රති දේවා පරනිම්මිත වසවත්ති දේවා දීඝායුකා වන්නවන්තෝ සුඛං බහුලාති සාදු සාදු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි අපේ ධර්මයේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් ජීවත් වුණා. උන්වහන්සේ අවුරුදු 45ක් තිස්සේ ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ දේශනා කරමින් විශාල පිරිසක් මේ සසරින් ගොඩගත්තා. ඒ පිරිස අතර මිනිසුන් සිටියා, දෙවියන් සිටියා, බ්‍රහ්මයන් සිටියා. ඒ වගේම කැලේ සිටින තිරිසන් සතුන් පවා බුදුරජාණන් වහන්සේ නිසා මහත් සම්පත් ලැබුවා. ඒ සේවය කරන ගමන් බුදුරජාණන් වහන්සේ සිව්වණක් පිරිසක් හැදුවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ශාසනය ආරම්භ කරලා කාලයක් ගත වෙනකොට බුදුහාමුදුරුවන්ගෙම මහානකම පැවිද්ද ලබාගත් ඇතැම් භික්ෂූන් වහන්සේලා ධර්ම විරෝධීව විනය විරෝධීව හැසිරුණා ප්‍රකාශ නිකුත් කළා ඒ යුගයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුව ආදි කොට ඇති බුද්ධිමත් ඥානවන්ත භික්ෂූන් වහන්සේලා උන්වහන්සේලා සීල දෙනා වහන්සේම කල්පනා කළා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයේ මෙහෙමනම් උන්වහන්සේ පිරිනුවම් පෑවාට පසු කුමන කලක් ශාසනයට ගත වෙයිද කියලා හිතලා උන්වහන්සේලා තීරණය කළා බුදුහාමුදුරුව පිරිනුවම් පාලා මාස 3ක් යන තැන ධර්ම සංගායනාව පවත්වලා මේ ධර්මය ධර්මානුකූලව ඉදිරියට අරගෙන යන්න ඕනේ කියලා. ඒ අනුව පළවෙනි ධර්ම සංගායනාව පැවැත්තුවා. ඒ ධර්ම සංගායනාවේදී සූත්‍ර පිටකේ කොටස් පහකට බෙදුවා. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුක්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය කියලා. ඒ අංගුත්තරනිකායේ පංචම භාගයේ අටක නිපාතේ දාන වර්ගයට අයිති පස්වෙනි සූත්‍රය තමයි දානූපපති සූත්‍රය කියලා කියන්නේ. ඒ සූත්‍රය මුල් කරගෙන මේ මොහොතේ අප විසින් මේ ධර්ම දේශනාව පවත්වන්නට යෙදෙනවා. ඊට පෙර පින්වත් ඔබට ධර්මාවවාදයක් දීමටයි අපේ අදහස. අපිට මතකයි බණ පදයක් තියෙනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. සියලුම දාන වලට වඩා ධර්ම දානය ශ්‍රේෂ්ඨයි කියනවා. ධර්ම දානය උතුම් කියනවා. නොඑක් අයට නොඑක් අයට දන් දෙන්න පුළුවන්. Taman කැමති අයට. ඊටාම ආශාවෙන් අපේ රටේ ජීවත් වෙන ජනතාව දාණය දෙනවා. ඒ බව වෙසක් පොසොන් වැනි පොය වලට ඒ පොය මුල් කරගෙන දෙන දන්සල් වලින් හිතා ගන්න පුළුවන්. ඒ තරම් දාන දෙනවා. නමුත් ඒ සියලුම දාන වලට වඩා වටින්නේ ධර්ම දානය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලියවිච්ච පොතපත් තිබෙනවා. ඒ පොත්පත් කියවනවා. ඒ වගේම ධර්මය දේශකයන් වහන්සේලා ලවා ඔබ හැම කෙනෙක්ම අහනවා. ඒ වගේම ධර්මයේ දේශනා කරනවා. මේ සියලුම කරුණු ධර්ම දාණයට අයිති. ඒ ධර්ම දාණය මහත්ඵල මහානිසංස ලැබෙන පින්කම. ඒ පින්කම තමයි මේ මොහොතේ මේ සිදුවෙන්නේ. ඒ වගේමයි අපි අහලා තියෙනවා සුනාත ධාරේත චරාත ධම්මේ. සුනාත ධාරේත චරාත ධම්මේ. සුනාත කියන්නේ හොඳට අහන්න කියලා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන පින්වත් ඔබට සිදුවෙනවා මේ මොහොතේ ඔබේ හිත පාලනය කරගන්න. අපි ධර්මයේ ශ්‍රවණය කරනකොට අපේ සිත නොයේ තැන්වල පිහිටලා තියෙන්නේ ගමන් කරලා තියෙන්නේ සමහර gedare ඉන්න දුව ගැන පුතා ගැන ස්වාමියා ගැන භාර්යාව ගැන අම්මා තාත්තා ගැන gedare පිළිබඳව වතු පිටි පිළිබඳව ඔබේ සිත ඒ තැන්වල නැවතිලා ඇති අන්න ඒ සිත ඊටාම ඉක්මනින් සකස් කරගන්න වෙනවා මේ ධර්මය අහන්න. එහෙම සකස් කරගත්ත හිතක් ඇතිව එක සිත් දරාගෙන මේ ධර්මය ඔබට සිදු වෙනවා මේ මොහොතේ හොඳින් අහන්නට සුණාත ඒ අසන ධර්මයි සියලු දාම් කොටස් 10 එක දරා ගන්න වෙනවා සිටී. තැම්පත් කර ගන්න වෙනවා සිටී. ඒ සිටේ තැම්පත් කරගන්න දරා ගන්න දහම් කරුණ තරහට දන්නේ. එකින් එක එකින් එක අරගෙන කල්පනා කරමින් ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕනේ. ජීවිතේ පවත්වාගෙන යන්නේ එතකොට ධර්මානුකූලවයි. ධාර්මික ජීවිතයක් ඔබ ගත කරනවා. ඒ ගත කරන ධාර්මික ජීවිතය ධර්මිෂ්ඨ ජීවිතය ඔබ ගත කරනකොට ඔබ නිසා ඔබේ භාර්යාව ධර්මානුකූල තත්ත්වයටපත් වෙනවා. අම්මයි තාත්තයි දෙන්නා ධර්මානුකූල ජීවිතයක් ගත කරනකොට තමන්ගේ දරුවෝ ධර්මානුකූල ජීවිත ගත කරනවා. පවුලක්. ගෙදර සිටින සමාජිකයෝ ධාර්මික වෙනකොට ඒ ගෙදරට එන යන අයත් ධර්මානුකූල ජීවිත ගත කරන්න පුරුදු වෙනවා. ඉගෙන ගන්නවා. ඒ අයගේ මෙලව ජීවිතය ධර්මානුකූල ජීවිත බවට පත් කරගන්නකොට ඔවුන්ගේ පරලෝ ජීවිතත් નિરાයාසයෙන්ම ධර්මානුකූල බවට පත් වෙනවා. ඒ අයගේ සංසාර ගමන සුගතිගාමීව තමයි ගත කරන්නේ. සුගතිගාමී ජීවිත තමයි ගෙනියන්නේ. අපි පිනක් තහමක් කරලා ප්‍රාර්ථනා කරන්නේ මතු බුදු වෙන මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා. අපේ ප්‍රාර්ථනාව ඒකයි පින්කමක් කරලා අවසානයේ. අනාගතේ බුදු වෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ. ඒ බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේගෙන් ධර්මය අහලා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් නිවන් දකින්න. වාසනාව තිබෙන්නේ මෙන්න මේ අයට. ඒ නිසා ඒ ගමන් මාර්ගයේ යන්නට ඔබට ආශිර්වාදයක් වෙනවා. ශාන්තියක් වෙනවා. ශක්තියක් වෙනවා මේ ධර්මයේ ශ්‍රවණය කිරීම. ඒ නිසා සෑම කෙනෙක්ම මේ ධර්ම දේශනාව හොඳින් අසන්නට කියලා අප ඔබට කරුණාවෙන් මතක් කර සිටිනවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි අද ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් අපට ලැබුණේ දානූපපති සූත්‍රය. දානූපපති සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ දන් දීමෙන් සිදුවෙන උත්පත්ති අටක් පිළිබඳව. මේ ධර්ම දේශනාව පවත්වන්නේ බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරමින්. අනාථ පින්ඩික සිටුතුමා අනේ පිටු සිටුතුමා ලොකු ආශාවක් තිබුණා ලස්සන පන්සලක් හදලා සියලු දේම සමන්නාගත වූ පන්සලක් හදලා බුදුහාමුදුරන්ට පූජා කරන්න. ඒ නිසා පන්සලක් හදන්න සුදුසු බිමක් බැලුවා. සුදුසු තැනක් බැලුවා. සුදුසු ඉඩමක් බැලුවා. එතකොට ජේත කුමාරයා තමන්ගේ උයන ඉහළම මුදලට විකුණනවායි කියන පරිමිතියට. අනේ පිටි සිටුතුමා ජේත කුමාරයා හමු වෙලා විශාල මුදලක් දීලා කෝටි ගාණක් දීලා උයන ගත්තා. උයන අරගෙන ඒ උයනේ තිබ්බ සියලුම ගස් කපලා අයින් කරලා රන් කහවණු උයනේ බිම ඇතුරුවා. ඒ මට පන්සලක් හදුවා. ධර්මශාලාවක්, චෛත්‍යයක්, බෝධියක්, භික්ෂූන් වහන්සේලාට වැඩ සිටින කාමර, වැසිකිලි කැසිකිලි පද්ධතිය ආදි කොට ඇති සියලු දේම හදුවා. ඒ පන්සලේ කාමරයක් බුදුහාමුදුරු වෙනුවෙන්ම කුටියක් බුදුහාමුදුරු වෙනුවෙන්ම වෙන් කළා. ඒ කුටියේ දොර ජනෙල් ඇරෙනකොට ගව් ගානක් ඈතට සුවඳ විහිදෙනවා. ඒ සුවඳ ගල්වන කවුද? දෙවියන් විසින්. දෙව්ලොව දෙවියෝ මේ කාමරයේ සුවඳ ගන්නවා. ඒ නිසාම සුවඳ කුටිය කියලා නම වැටෙන බුදුහාමුදුරුව වැඩ සිටින කාමරයට. විශාල පන්සලක් හදලා ඉවර කළා. ඉවර කරලා අනාථ පින්ඩික සිටුතුමා අනේ පිට සිටුතුමාට කල්පනා වුණා නමක් දාන්න. බොහොම වැදගත් නමක් දාන්න ඕනේ කියලා හිතනකොට මේ අදහස දැනගත් ජේත කුමාරයා ඉක්මනට සිටුතුමා හම් වෙලා කිව්වා සිටුතුමනි පන්සලක් හදන්න ඉඩමක් දෙන්න හිටියේ මං විතරයි. ඒ නිසා ඒ ගැන හිතලා නමක් දාන්න. ඒ නම මගේ නම වෙන්න ඕනේ කිව්වා. ඒ අනුව ජේත කියන නම දැම්මා. ජේතවනාරාමයේ සවැත්නුවර ජේතවනාරාමය කියලා ලෝක ප්‍රසිද්ධ වුණා. ඒ ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටියා. ඒ වැඩ සිටින්නේ විශාල දහම් කරුණ රාශියක් බුදුහාමුදුරු දේශනා කළා. ඒ දේශනාවලින් එක දේශනාවක් තමයි මේ දානූපපත්ති සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කෙනෙක් ඉන්නවා. ඒ පුජ්‍යලයා ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දානයක් දෙනවා. ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට දානයක් දෙනවා. විසුණු වහන්සේලා රැස් කරවල බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කරන්නේ. ලෝකයේ තුල එක පිරිසක් ඉන්නවා. ඒකයි මේ කියන්නේ. ඒ අය ශ්‍රමණෙක් හොයාගන්න. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ පමණක්ම නෙමෙයි. බුදුහාමුදුරන්ගේ කාලේ විවිධ ආගම් තිබ්බා. ඒ ආගම්වල සිටිය අය පැවිදි වෙච්ච අය. හිසකෙස් කපලා කහ පාට වස්ත්‍ර පොරවාගෙන ඉන්න අය. මේ සියලු දෙනාම ඒ ඒ ආගම් නියෝජනය කරන පැවිද්දෝ. එයින් කෙනෙක් තෝරා ගන්නවා. ශ්‍රමණේ තෝරා ගන්නවා. එහෙම නැත්නම් බමුණෙක් බ්‍රාහ්මණෙක් තෝරා ගන්නවා. තෝරාගෙන දන් දෙනවා. ඒ දාණයට ගන්නවා ආහාර පාන. කෑමට සුදුසු සෞඛ්‍ය සම්පන්න පිරිසිදු ඉඳුල් වෙච්ච නැති. තව කෙනෙක් ආපු නැති. අනුභව කළේ නැති. ආහාර පූජා කරනවා. ඒ වගේම බීමට සුදුසු බීම වර්ග ඕන තරම් තියෙනවා. ඒවයින් සෞඛ්‍ය සම්පන්න පිරිසිදු පානය පූජා කරනවා. ඒ වගේම වස්ත්‍ර පූජා කරනවා. විලිවසා ගැනීමට ගැරපෙන සුදුසු වස්ත්‍ර පූජා කරනවා. ඒ වගේම පාවහන් පූජා කරනවා. ඒ වගේම ආවාස කුටි හදලා පූජා කරනවා. මල් පූජා කරනවා. සුවඳ විලුම් ඇඟ ගල්වන පූජා කරනවා. ඒ වගේමයි ඒ පුජ්‍යලයා මේ සියල්ලම පූජා කරලා ඒ පූජා කරපු දේ සිය දහස් ගුණයෙන් මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරමින් ඉන්න ඔහු පංචකාම ගුණයෙන් යුක්තව සතුටින් ඉඳුරම් පිනවන උසස් කුලයක් වූ ශාස්ත්‍රීය කුලයේ හෝ උසස් කුලයක් වූ බ්‍රාහ්මණ කුලයේ හෝ උසස් කුලයක් වූ ගෘහපතියන් අතර හෝ මම මැරුණන් පස්සේ මම වයසට ගිහිල්ලා මගේ ශරීරය ඇටකොටු කැඩිලා බිඳලා ගිහිල්ලා මරණයට පත් වුණන් පස්සේ මටත් ඒ උසස් තැනක උපදින්න තිබෙනවා නම් කොච්චර හොඳයිද කියලා කල්පනා කරලා ඒ උසස් තැන උපදින්න ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරන මේ පුජ්‍යලයා ඒ අදහසෙම ඉන්නවා. එයම අදිෂ්ඨාන කරගෙන එයම සිදුවෙන තැනට වැඩ කටයුතු සලස්වාගෙන ජීවිතය ගත කරනවා. එහෙම ගත කරන මේ පුජ්‍යලයා ඊළඟට මොකද කරන්නේ? තමන් පංචකාම සම්පත්තියෙන් යුක්ත වූ සිතක් තියෙන කෙනෙක් නිසා අනාගත බලාපොරොත්තුවක් නැහැ. අනාගතේ සෝවාන් මාර්ගය හෝ ඵලෙ, සකෘදාගාමි මාර්ගය හෝ ඵලෙ, අනාගාමි මාර්ගය හෝ ඵලෙ, අරහත් මාර්ගය හෝ ඵලෙ ලබන්න ආශාවක් නැහැ බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා ඔහුගේ අදහස ඉටු වෙනවා. මරණින් මතු ශාස්ත්‍රීය කුලයක හෝ බ්‍රාහ්මණ කුලයක හෝ ගෘහපති පවුලක හෝ උපදිනවා. ඒ උපත ලබන්න නම් සිල්වතෙක් වෙන්න ඕනේ. පංචශීලය ප්‍රතිපත්තියක් වශයෙන් රකින කෙනෙක් වෙන්න ඕනේ කඩ නොකර. අෂ්ටාංග සීලය එහෙම නැත්නම් දස සීලය වැනි සීලයක් ආරක්ෂා කරන්න ඕනේ කඩ නොකර. සමහර විට බොහොම කලාතුරකින් කැඩුනොත් නැවත සමාදන් වෙන්න ඕනේ. ඒ වාගේ සීලයක් සමාදන් වෙච්ච කෙනෙක් තමයි බ්‍රාහ්මණයෙකුට හෝ ශ්‍රමණයෙකුට හෝ දානය දෙන්න ඕනේ. ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් වෙන්නේ ඒ සිල්වතාටයි. මොකද සිල්වතාගේ සිත පිරිසිදු නිසා. යහපත් සිතුවිල්ල බලාපොරොත්තු වෙයි. හිත වෙනවා නම් එහෙම හිතනවා නම් ඒ පුජ්‍යලා සිල්වත් කෙනෙක් වෙන්න ඕනේ. සිල්වතාට කවදාකවත් ප්‍රාර්ථනාවක් ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ. ඒක පුජ්‍යලයක්. තව පුජ්‍යලයක් ඉන්නවා. ඒ පුජ්‍යලයා ශ්‍රමණේක් හෝ බ්‍රාහ්මණේක් හොයාගෙන දානයක් දෙනවා. ඒ දාණය දෙන්නේ ආහාර පාන වස්ත්‍ර පාවා ආවාස මල් සුවඳ විලෝ ඒ වගේම ඇඳ ඇතිරිලි කොට්ටමෙට් ආදී දන් දෙනවා. ආර්ය දන් දීලා ඒකම ප්‍රාර්ථනා කරනවා. ඒ දෙයම මට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා ඒ ප්‍රාර්ථනාව කරන අතරේ ඔහුට කල්පනා වෙනවා ජීවිතේ ලස්සන රූප ඇති. ඒ වගේමයි දීර්ඝ ආයුෂ ඇති. දිව්‍ය ලෝකයක් තියෙනවා. ඒ දිව්‍ය ලෝකයේ තමයි චාතුම් මහා රාජිකා දෙවියෝ. ඒ දෙවියෝ දෙවියන් අතර උපදින්න ආශාවක් ඇති වෙනවා මරුණන් පස්සේ. ඔන්න ඒ පුජ්‍යලයා හිතන දේ දන් දීලා. ඒ ආශාව, ඒ බලාපොරොත්තු ඔහුට ඉටු කරගන්න පුළුවන්. ඇයි? පංචකාම සම්පත්තියෙන් යුක්ත පුජ්‍යලෙක් මෙයා. මෙයාගේ හිතේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග හෝ ඵල ලබන්න ආසාවක් නැහැ. බලාපොරොත්තුවක් නැහැ. ඒ නැති නිසා පංචකාම සම්පත්තියෙන් යුක්ත සිතක් තියෙන නිසා ඔව් මරණයෙන් පස්සේ උපත ලබනවා චාතුම් මහා රාජික දෙවියන් අතර ඒ පුජ්‍යලයා ඒ ප්‍රාර්ථනාව ඉටු කරගන්න ඕන නම් සීලයක පිළිපදන්න ඕනේ. සීලය ආරක්ෂා කරන්න ඕනේ. සීලය රකින්න ඕනේ. ඒ සීලය පංච සීලය වෙන්න පුළුවන්. අෂ්ටාංග සීලය වෙන්න පුළුවන්. දස සීලය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් සීලයක් සමාදන් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ සීලය කඩ නොකර ආරක්ෂා කරන්න ඕනේ. ජීවිතයේ පරදුවට තබල සීලය රකින්න වෙනවා. ඒ සිල්වතාවේ හිත හරි පිරිසිදුයි. යහපත් සිතුවිල්ල. ඒ යහපත් සිතුවිල්ල හරියනවා. සිල්වතෙක් නිසා. දුසිල්වතාට ප්‍රාර්ථනා කළාට ලැබෙන්නේ ලැබෙන්නේ. ඒ උගන්වන්නේ බුදුහාමුදුරුවෝ. දුසිල්වතෙකුට කොච්චර හොඳ දෙයක් ප්‍රාර්ථනා කළත් ලබා ගන්න අපහසුයි අමාරුයි දුෂ්කරයි ඒ වගේම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන තවත් පුජ්‍යලයක් තවත් පිරිසක් ලෝකයේ තුල ඉන්නවා මේ කියන පුජ්‍යලයා ශ්‍රමණේ හොයාගෙන එහෙම නැත්නම් බ්‍රාහ්මණේ හොයාගෙන දන් දෙනවා. ඒ දන් දෙන්නේ ආහාර පාන වස්ත්‍ර පාවාන ආලෝකයේ සඳහා ඕනෑ කරන උපකරණ ඒ වගේම කුටි ඒ වගේම ඇඳ ඇතිරිලි කොට්ටමෙත් ආදී දන් දෙනවා දන් දීලා ඉවරලා ඒ දෙන දේම ප්‍රාර්ථනා කරනවා සිය දහස් ගුණයෙන් මට ලැබීවා කියලා. එහෙම ප්‍රාර්ථනා කර කර ඉන්නකොට ඔහුට හිතෙනවා ඊටාම ලස්සන රූප තියෙන. ඒ වගේම දීර්ඝ ආශ තියෙන. හොඳට සැප සම්පත් විඳින දෙව්ලොවක් තියෙනවා. ඒ දෙව්ලොව තවතිසා දෙව්ලොව. ඒ තවතිසා දෙව්ලොව දෙවියන් අතර අනේ වයසට ගිහිල්ලා මේ ශරීරයේ ඇටකොටු කැඩිලා බිඳිලා මරණයටපත් නම් පස්සේ මට උපදින්න තියෙනවා නම් කොච්චර හොඳයිද කොච්චර යහපතක්ද කියලා හිතනවා. හිතලා ඒ අදහසින්ම ඉඳගෙන ඒ අදහස හරියන තැනට වැඩ කටයුතු කර ගන්නවා. මේ පුජ්‍යලයා පංචකාම සම්පත්තියෙන් යුක්ත සිතක් තියෙන නිසා අනාගතයේ මට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග හෝ ඵල ලැබෙන්නේ නැති නිසා මොහුගේ අදහසක් ඉටු වෙනවා. මොහුගේ අදහස ඉටු වෙන්න මොහු මේ පුජ්‍යලය සිල්වතෙක් වෙන්න ඕන. පංචින් අටසිල් දසසිල් හෝ වෙනස් සීලයක් සමාදන් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඒ උපත ලැබෙන්නේ. දුසිල්වත් වුණොත් ඒක කරගන්න බෑ. එතනත් උගන්වනවා සිල්වතාගේ හිත පිරිසිදු නිසායි ඒ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව පුජ්‍යලයක් ඉන්නවා ඒ හතරවෙනි පුජ්‍යලයා. එයත් යම්කිසි ශ්‍රමණේ හොයාගෙන යනවා. එහෙම නැත්නම් බ්‍රාහ්මණේ හොයාගෙන යනවා. ගිහිල්ලා දන් දෙනවා. දන් දීලා ආහාර පාන වස්ත්‍ර ආදී දන් දෙනවා. දන් දීලා ඒ දන් දෙන දේව ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරන මේ පුජ්‍යලයා කල්පනා කරනවා වයසට ගියා. ශරීරයේ ඇටකෝටු කැඩිලා බිඳලා යනවා. මරණයටපත් වෙනවා. අනේ මම මැරුණන් පස්සේ උපදින්න ඕනේ දිව්‍ය ලෝකයක් තියෙනවා. ඒ තමයි යාම කියන දෙව්ලොව. දෙව්ලොව අතර. මේ පුජ්‍යරයක් පංචකාම සම්පත්තියෙන් යුක්ත සිතක් තියෙන නිසා අනාගතේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගව ඵල ලබන්නේ බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා ඔහුගේ අදහසත් ඉටු වෙනවා. ඔහුගේ අදහසත් ඉටු වෙන්න ඒ පුජ්‍යලයා සිල්වතෙක් වෙන්න ඕනේ. පංචශීල රකින්න කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් අටසිල් රකින්න කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් දසසිල් රකින්න කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැතිනම් වෙනස් සීලමය වශයෙන් සිල්වත් කෙනෙක් වෙන්න ඕනේ. ඒ සීලයක් ජීවිතයේ දෙවෙනි කොට ආරක්ෂා කරන්න ඕනේ. කඩන්න බිඳින්න බෑ. නිතරම ඒ සමාදන් වෙච්ච සීලය කැඩෙනවනම් කැසින් පැතීමක් නෙමෙයි. සීලයක් කැඩෙන්නේ බිඳින්නේ බොහොම කලහතරකින්. එතකොට නැවතත් තියෙන ඒ සීලය සමාදන් වෙන්නයි. හිත පිරිසුදු කෙනෙක් නිසා ඒ අදහසත් ඉටු වෙනවා. ඊළඟට තව පුජ්‍යලයක් ඉන්නවා. ඒ පුජ්‍යලයක් ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ හොයාගෙන ගිහිල්ලා දන් දෙනවා. ඒ දන් දීලා ආරපාන වස්ත්‍ර පාවහන් මල් සුවඳ විලෝණ ඒ වගේම ආවාස කුටි ආදී දන් දීලා ඒකම ප්‍රාර්ථනා කරනවා. එයම සිය දහස් ගුණයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරමින් ඉන්නකොට ඔහුට දැනගන්න ලැබෙනවා. ලස්සන රූප තියෙන. බොහෝ ආයුෂ තියෙන. සියලුම සැප විඳින දෙව්ලොවක් තියෙනවා. තුෂිත දෙව්ලොව. අනේ ඒ දෙව්ලොව මට උපදින්න තියෙනවා නම් කියලා හිතනවා. Taman වයසට ගිහිල්ලා මේ ශරීරයේ ඇටකෝටු කැඩිලා බිඳිලා මරණයටපත් නම් පස්සේ ඒ උපත ලැබේවා කියලා. ඒ උපත ලබන්න පුළුවන් ඒ පුජ්‍යලා සිල්වතෙක් නම් පමණයි. සීලය තෙරකී විදියට රකින්න ඕනේ. චිත පිරිසුදු නිසා යහපත් නිසා ඒ අදහස ඉටු කරගන්න පුළුවන් සිල්වතාට. දුසිල්වතෙකුට ඒ ප්‍රාර්ථනා ඉටු කරන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව පුජ්‍යලයක් ඉන්නවා. ඒ පුජ්‍යලයා ශ්‍රමණේ හොයාගෙන බ්‍රාහ්මණේ හොයාගෙන දන් දෙනවා. ආහාර පාන, වස්ත්‍ර, පාවහන්, කුටි ඒ වගේම ඇඳ ඇතිරිලි කොට්ටමෙට ඒ වගේම මල් සුවඳ විලෝ ආලෝකයේ සඳහා ඕනේ කරන උපකරණ දන් දෙනවා. දන් දීලා ඒවම ප්‍රාර්ථනා කරනවා ඒවම ලැබේවා කියලා. සිය දහස් ගුණයෙන් ලැබේවා කියලා. එහෙම ප්‍රාර්ථනා කරමින් ඉන්නකොට ඔහුට දැනගන්න ලැබෙනවා ලස්සන රූප තියෙන. බොහෝ ආයශ තියෙන. සියලුම සැප විඳින දෙව්ලොවක් තියෙනවා. ඒ තමයි නිම්මාන රති දෙව්ලොව. ඒ නිම්මාන රති දෙව්ලොව උපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව කරමින් ඉන්නකොට මේ පුජ්‍යලයා වයසට යනවා. වයසට ගියාම මේ ඇටකොටු කැඩෙනවා, බිඳෙනවා. අවසානයේ මරණය උදා වෙනවා. මරණයෙන් පස්සේ මේ දෙව්ලොව ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව කරන පුජ්‍යලයා සිල්වතෙක් වෙන්න ඕනේ. පංචශීලය රකින්න කෙනෙක් වෙන්න ඕනේ. අෂ්ටාංග සීලය රකින්න කෙනෙක් වෙන්න දස සීලය රකින්න කෙනෙක් වෙන්න ඕනේ. යම් සීල ප්‍රතිපදාවක නියැලෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. ඒ සීල ප්‍රතිපදාවේ යෙදෙන කෙනෙකුට තමයි මේ ප්‍රාර්ථනාව ඉටු කරගන්න පුළුවන් වෙන්නේ. මේ ප්‍රාර්ථනාව ඉටු කරගන්න පුළුවන් සිල්වතෙකුටයි හේතුව සිල්වතාගේ හිත පිරිසිදුයි. නරක නෑ. අයහපත් සිතුවිලි නෑ. යහපත් සිතුවිලි තියෙන්නේ. එනිසා යහපත් සිතුවිල්ලක් නිසා මේ අදහස ඔහුට හරියනවා. දුසිල්වතෙකුට ප්‍රාර්ථනා කළාට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. දුසිල්වත්කම නිසා. ඔහුගේ සිත අපිරිසුදු නිසායි එහෙම වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව පුජ්‍යලයක් ඉන්නවා. ඒ පුජ්‍යලයා ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ සොයාගෙන යනවා. ගිහිල්ලා දන් දෙනවා. දාණයට ගන්න පූජා කරන්න දෙන්න ආහාර පාන වස්ත්‍ර පාවාහන ආලෝකයට ඕනෑ කරන උපකරණ කුටි ඒ වගේම ඇඳ ඇතිවිලි කොට්ට මෙට්ට මල් සුවඳවිලෝ මේවා පූජා කරනවා දන් දෙනවා ඒ දන් දීලා සිය දහස් ගුණින් මේක ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එසේ ප්‍රාර්ථනා කරමින් ඉන්නකොට ඔහුට දැනගන්න ලැබෙනවා බොහෝ ආයුෂ තියෙන. සියලු සැප සම්පත් විඳින. ලස්සන රූප තියෙන. දෙව්ලොවක් තියෙනවා. ඒ දෙව්ලොව තමයි පරිනිම්මිත වසවර්ති දෙව්ලොව. අනේ ඒ දෙව්ලොව වයසට යන මම මගේ ඇටකෝඩු කැඩිලා බිඳිලා යනවා මම මරණයටපත් වෙනවා මරණයටපත් වුණාන් පස්සේ ඒ දෙව්ලොව මට උපදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඒ අදහසින්ම කටයුතු කරගෙන ඒ ප්‍රාර්ථනාව ඉටු කරගන්න පුළුවන් විදිහට ක්‍රියා කරනවා. එහෙම සිතන ඔහු පංචකාම සම්පත්තියෙන් යුක්ත සිතක් තියෙන නිසා ඔහුගේ බලාපොරොත්තුවක් නැහැ අනාගතේ. සෝවාන් මාර්ගයට හෝ ඵලයටපත් වෙන්න. සකෘදාගාමි මාර්ගයට හෝ ඵලයටපත් වෙන්න. අනාගාමි මාර්ගයට හෝ ඵලයටපත් වෙන්න. අරහත් මාර්ගයට හෝ ඵලයටපත් වෙන්න සිතක් නැහැ. ඒ නිසා ඔහුගේ අදහස ඉටු වෙනවා. ඔහුගේ අදහස ඉටු වෙන්න නම් ඔහු සිල්වතෙක් වෙන්න ඕනේ. පංචශීලයේ රකින්න සිල්වතෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අෂ්ටාංග සීලයේ රකින්න සිල්වතෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් දස සීලයේ රකින්න සිල්වතෙක් වෙන්න ඕනේ. සිල්වතාගේ සිත පිරිසුදු නිසා යහපත් නිසා ඒ අදහස ඉටු වෙනවා. දුසිල්වතෙක් නම් ඒ අදහස ඉතු වෙන්නේ නැහැ ඔහුගේ සිත අපිරිසුදු නිසා. බුදුරජාණන් වහන්සේ ළඟට භික්ෂූන් වහන්සේලා රැස් කරවලා ඒ භික්ෂූන් වහන්සේලාට බුදුහාමුදුරු උගන්වනවා කියා දෙනවා. දානය දෙනවා ඒ දානය දෙන අයගේ අදහස් වලට අනුව තව පුජ්‍යලයක් ඉන්නවා තව තැනක උපත ලබනවා ඒ පුජ්‍යලයා මේ පෙරකි අය වගේම තමයි ශ්‍රමණේ හොයාගෙන බ්‍රාහ්මණේ හොයාගෙන ගිහිල්ලා දන් දෙනවා. ඒ දාණයට දෙන්නේ ආහාර පාන වස්ත්‍ර ඒ වගේම පාවාන ආවාස කුටි මල් සුවඳ විලවුන් ආලෝකේ ලබා දීමට සුදුසු උපකරණ ඇඳ ඇතිලි කොට්ටමිට දන් දෙනවා. ඒවා දන් දීලා ඒ පුජ්‍යලයා ප්‍රාර්ථනා කරනවා. ඒ සියල්ලම සිය දහස් ගුණින් ඒ ඒ දේවල් ලැබේවා කියලා. දැන් ප්‍රාර්ථනා කරගෙන ඉන්නකොට ඔහුට දැනගන්න ලැබෙනවා දීර්ඝ ආයස තියෙන. සියලු සැප විඳින. ලස්සන රූප තියෙන. දෙවලවක් තියෙනවා. ඒ තමයි පරණින්ත වසවර්ති දෙව්ලොව. ඒ දෙව්ලොව උපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිල්වතෙක් නම් ඒ ප්‍රාර්ථනාව හරියනවා. සීලය ආරක්ෂ කරන්න ඕනේ. පංචකාම සම්පatti යුක්ත සිතක් තියෙන නිසා ඔහුගේ අනාගතයේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග හෝ ඵල ලබන්නට උවමනාවක් නැහැ හිතේ. ඒ නිසා ඔහුගේ අදහස ඉටු වෙනවා. ඔහුගේ අදහස ඉටු වෙන්නේ සිල්වත් කෙනෙක් නිසා. හිත පිරිසිදු නිසා. දුසිල්වතෙකුට කවදාකවත් ඒ උපත ලබන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව පුජ්‍යලයක් ඉන්නවා. ඔහුද බ්‍රාහ්මණයෙකුට හෝ ශ්‍රමණයෙකුට හෝ දන් දෙනවා. ආහාර පාන, වස්ත්‍ර, පාවහන්, මල්, සුවඳ විලවුන්, ආවාස ආලෝකයට ඕනෑ කරන උපකරණ. දන් දීලා ප්‍රාර්ථනා කරනවා ඒවා සිය දහස් ගුණයෙන් ලැබේවා කියලා. එහෙම ප්‍රාර්ථනා කරමින් ඉන්නකොට ඔහුට දැනගන්න ලැබෙනවා දීර්ඝ ආයුෂ ඇති, ලස්සන රූප ඇති, සියලු සැප ලබන බ්‍රහ්ම කායික දෙවිලොව පිළිබඳ. ඒ බ්‍රහ්ම කායික දෙවිවරු අතර ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවට අනුව ඔව් වයසට ගිහිල්ලා ශරීරයේ ඇටකොටු කැඩිලා බිඳිලා මරණයටපත් වෙලා ඒ බ්‍රහ්ම කායක දෙවිවරු අතර උපදිනවා. ඒ උපත ලබන්න නම් ඔහු සිල්වත් වෙන්න ඕනේ. පංචකාම සම්පත්තියුත් සිතක් තියෙනවා. ඒ නිසා අනාගතේ සෝවාන් මාර්ගයටෝ ඵලයටපත් වෙන්න අදහසක් නැහැ. අර අදහසින් යුක්ත ජීවත් වෙන නිසා ඔහුට ඒ උපත ලැබෙනවා. සිල්වත් වෙන්න ඕනේ. සිත පිරිසිදු වෙන්න ඕනේ. ඒ පුජ්‍යලයා සිල්වත් ඉඳගෙන පිරිසිදු සිතින් යුක්ත නිසා ඒ උපත ලබනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානය දීමෙන් මේ උපත් හට සිදුවෙන බව. මේ අනුව බුදුරජාණන් වහන්සේ දානූපපත් සූත්‍රයේ දේශනා කරලා අවසන් වෙනවා. ධර්ම ඥානෙ වැඩි දියුණු කර ගැනීම සඳහා පින්වත් ඔබ අංගුත්තර නිකායේ පංචම භාගයේ අටක වර්ගයේ පස්වෙනි සූත්‍රය දානූපපති සූත්‍රය කියවලා තව දුරටත් දැනුම ලබලා ධර්ම ඥානෙ දියුණු පවුණු කරගෙන මේ සසර ගමනේදී ධර්මාන්ත ජීවිතයක් ගත කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන හැම දිනාටම අමා මහ නිවනින් සැනසීම ලබන්න ශක්තිය මේ ධර්ම ශ්‍රවණේ ලැබේවා ලැබේවා ලැබේවා කියලා හැම දිනාම ප්‍රාර්ථනා කරන්න මේ පින්කමේ දායකත්වයේ දරුවෝ ඔබ හැම දිනාටම මේ ධර්මයේ ආනිසංස බලයෙන් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් ත්‍රිවිධානුභාවයෙන් මෙලොව වශයෙන් නිදුක්බව නිරෝගී බව සුවපත් බව දීර්ඝ සම්පත් ලැබේවා පරලොව වශයෙන් සසර ගමන යහපත් වේවා සුගතිගාමි ජීවිත ගත කරන්න ලැබේවා කෙලවර අමා මහ නිවනින් සැනසීම ලැබේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා කියලා සෑම දිනම සාධනාදයක් පවත්වනවා. සියලු දිනාම දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝචිත්වා චිරං රක්칸තු ලෝක සාසනං Thank you. ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ පොල්ගහවිල පුතුහැර අල්ගම ශ්‍රී සංඝරාජ රාජමහා විහාරාධිකාරී පොල්ගහවිල පුතුහැර මහපිටිය ශ්‍රී සරණංකර සංඝරාජ මහා විද්‍යාලයේ ආචාර්ය ත්‍රිපිටකවේදී ශාස්ත්‍රවේදී අතිපූජනීය මයිලෑවේ නාරද ස්වාමීන් වහන්සේ වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය විදුක් නිරෝගී සුවේ තුනුරුවන්ගේ ආශිර්වාද ලැබීවා කියා අපේ සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි